නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගූති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගන්න නම් අපි අපිව අවබෝධ කරගන්න ඕනේ. අපිව අවබෝධ කරගන්න අපේ දිහාවට තමන්ගේ පැත්තට නිවැරදිව හැරිලා බලන්න ඕනේ. නිවැරදිව තමන්ගේ පැත්තට හැරිලා බැලීමේදී සමහර අපි නොදකින ලොකු ලොකු දේවල් අපිට හම්බ වෙනවා. ඒ තමයි මේ ශරීරයට ජීවයක් නැති බව. නැත්තම් සත්වයක් වශයෙන් ගන්න බැරි, මගේ කියලා ගන්න බැරි බව. අපි දන්නවා මේ ශරීරය හරියට නිකන් හිත විසින් ක්‍රියාත්මක වෙන උපකරණයක් වගේ. මේ ශරීරය දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මේ ශරීරය කිසිම ආකාරයකින් අපි ඉන්නේ කොතනද, කරන්නේ මොනවද, වෙන්නේ මොනවද මේ කිසිම දෙයක් දන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඇඳුමක් ඇඟේ ගෑවිලා තියෙනවා කියලා ඇඟ දන්නේ නැහැ. යම් කිසි ආකාරයකින් අපි කෑම කනවා කියලා දත් දන්නේ නැහැ. කෑම අනනවා කියලා අත දන්නේ නැහැ. කෑම තියනවා කියලා බඩ දන්නේ නැහැ. මොනවද දන්නේ නැහැ. ඉතින් ඔන්න අපිට මේවා ලොකුවට හම්බ වෙනවා. නේද? ඒකවත් දන්නේ නැතුව හිටියේ අපි. අපි තාම මේ ශරීරය මගේ කියලා හිතාගෙන හිටියාට මගේ කියලා හැඟෙන අයට මගේ කියලා හැඟෙන්නේ නැති තත්යකට අවබෝධයක් ඇති වෙනවා. මගේ කියලා තේරෙන අය තේරිලා තියෙනවා මගේ තමයි මේ ශරීරය කියලා හිතාන් හිටියට මේක මගේ කියලා ගන්න බෑනේ කියලා මේක මගේ කියලා හිතන්නවත් බෑනේ කියලා මගේ කියලා හිතෙන්නේ නැත යනවා. ඒතකොට ඒවා ඇවිල්ලා සිහි ඉපදීමක්. මේ වගේ ලොකු ලොකු කරුණු පිළිබඳව මූලිකව සිහිය ඉපදිලා ඉන්පසු අපිට මේ මේ ශරීරය විතරක් නෙවෙයි අපේ හිතත් එහෙමයි. එතකොට මේ ශරීරයට අමතරව මෙතන මොනවද තියෙන්නේ කියලා හොයන්න ගියාම තව දේවල් වගේක් හම්බ වෙනවා. ශරීරයට අමතරව ශරීරය ආශ්‍රය කරගෙන පවතින හැබැයි ශරීරය නොවන වේදනාව වගේ. මම හැමදාම මතක් කරන්නේ අපි දත් කැක්කුම කියනවා. ඇත්තටම දත් කැක්කුම කියලා කියනවා කිව්වට දතක කියනවාද? කියලා අහපුවාම අපි එකපාරටම කැළඹෙනවා. ඇත්තටම දතක කියනවාද? දත අපි හිතන්නේත් එහෙමයි. දත ගලවපු ගමන් කැක්කුම ඇත වෙනවා. එහෙනම් දතම තමයි එක කියලා තියෙන්නේ. කියලා තමයි හිතෙන්නේ. නේද? කකියන්න හේතු වෙච්ච ලොකු කාරණාවක් තමයි දත කියලා කියන්නේ. නැතුව දතේ කිසිම අංශුවක් දන්නවද කකියනවා කියලා? දතේ කිසිම අංශුවක් කකියනවා කියලා දන්නේ නැහැ. එහෙනම් දත කකියලා නැහැ. දත කියන්නේ වෙනම එකක්, ඇක්කුම කියන්නේ වෙනම එකක්. දැන් ඉතින් මේවා අපිට දැනෙච්ච හැටියට අපි කතා කර කර හිටියා. නමුත් අපි මේවා හොයුවේ නැහැ. හොයනකොට මේ ශරීරය තුලින්ම මහා අමුතු දේවල් හම්බෙනවා. එතකොට මේ ශරීරය සහ ওই වගේ වේදනා ගැන අපි කතා කරේ. මේ වේදනා කියන ඒවා වින්ව වශයෙන් පවතින. හැබැයි දත නැත්තම් වේදනාව දතේ වේදනාව කියන එක අපි කියන සම්මතයේ කියන දත නිසා හටගන්නා වේදනාව දත නැත්තම් හටගන්නේ නැහැ. නේද? අපි කෑමක් කියලා ගත්තොත් මම හැමදාම අහන එකක් තමයි අඹ රස අඹවලද තියෙන්නේ. නේද? අඹ රස තියෙන්නේ අඹවලද? නැත්තම් කොහෙද? කියලා තමයි අපිට හිතෙන්නේ. අඹ රස අඹවල තියෙනවද? අඹ තියෙනවා. රස තියෙන්නේ. දිවේ කියනවා නේද? එහෙනම් අඹ නැතුව දිවේ අඹ රස හදන්න පුළුවන්ද? බෑ. එතකොට කියනවා දෙකේම නෙවෙයි හිතේ තියෙන්නේ කියලා. හිතේ තියෙනවා නම් දෙකම නැතුව දැන් විඳින්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද? තුනම එකතු වෙච්ච තැන හැදෙනවා. නේද? නමුත් අපිට ඒකෙන් ප්‍රකට වෙන්නේ අඹයි නේද? ඒකෙන්ද අපි කියනවා අඹ රස කියලා. හම්බ වෙලා තමයි රස තියෙන්නේ කියලා අපිට හිතෙනවා. මේ විදිහට ලෝකය ගැන අපිට හිතිලා තියෙන විදිහ ගොඩාක් වෙනස් කරගන්න සත්‍ය අනුව හිතනද අපි පුරුදු පුහුණු වෙනකොට ඊටාම සියුම් වශයෙන්ම මේවා සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධ කරගන්න වෙනකොට ගැඹුරින්ම අවබෝධ කරගන්නවා කියලා කියනවා. නේද? මූලික වශයෙන් ඕලාරික වශයෙන් ඔය කියන ඔය දැන් මම කිව්ව වගේ ශරීරය සත්වයක පුද්ගලයක කියලා ගන්න බැරි. ඒකට ජීවයක් නැතේ. ඒක හිතානුව ක්‍රියාත්මක වෙන එකක් එයා මොකුත් දන්නේ නැහැ ඒක ඇත්තට ඉතින් අපේ මේ මොනවද දන්නවද ලේ මොනවද දන්නවද කටු මොනවද දන්නවද මේ මොනවද දන්නේ නැහැ එතකොට ඒ වගේ ඒ වගේ දේවල් මූලික වශයෙන් දැනගත්තට හිතේ තියෙනා වූ නැත්තම් මේ හිතට අයිති සියුම් කාරණා දැනගන්න ගැඹුරින් මේක ගවේෂණය කරන්න ඕනේ. අන්නේ ගැඹුරින් ගවේෂණය කරන ධර්මයට කියනවා ගැඹුරු දේවල් පිළිබඳ ඒ කියන්නේ සියුම් දේවල් පිළිබඳ කරලා තියෙන විශ්ලේෂිත ධර්මයට කියනවා ගැඹුරු ධර්මය නැත්නම් අභිධර්මය කියලා. අභිධර්මය ඉගෙන ගන්නකොට මේක අහක දාන්න ඕනද කියලා හුඟක් අයට ගැටලුවක් තියෙනවා. ඒ මොකද මේක මේ අපිට අදාළ නැද්ද කියලා. අභිධර්මය නැතුව නිවන් දකින්න පුළුවන් කමක් තියෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. අභිධර්මයේ නැතුව නිවන් දකින්න පුළුවන්. මොකද කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් මූලිකව උපාදානය විය හැකි දේවල් උපාදානය නොවන තත්ත්වයට පත් කර ගැනීම කරන්න පුළුවන් දෙයක් මේ ජීවිතේ. ඒත් උපාදානය විය හැකි දේවල් උපාදාන නොවන බවට පත් කර ගැනීම සඳහා ඕන වැඩපිළිවෙල අභිධර්මයේ නැතුව කරන්න පුළුවන්. හරි. හැබැයි යම් ගැටලුවක් තියෙනවා මෙතනදී අපි තව කතා කළ යුතු යම් ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා. ඒ ගැටලුව තමයි අපි දන්න ditthi visuddhiya, කාංකායතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ආදී ගැඹුරු තැන් වලට යද්දී මේ හිත යමක් තේරුම් අරගෙන උපාදාන අයින් කරගන්න අභිධර්මය දන්නවා නම් ඒකට ලොකු පහසුවක් තියෙනවා. අභිධර්මය දන්න කෙනාට ditthi visuddhi උපදවා ගැනීමට පහසුයි. අනිත් කෙනාට බැරුව නෙමෙයි. හරි සියුම් කරුණු පිළිබඳ. ඉතින් මේ මේ දවස් ටිකේම අපි මේ පිළිබඳ සාකච්ඡා කරා. දැන් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් ඇති. නමුත් හැමදාම මේ මුල් ටික මම කියන්න ඕනේ කියලා අදහස් කරන් ඉන්නේ. මේක සරල අභිධර්ම වැඩසටහනක් අපිට පොඩ්ඩක් අභිධර්මයේ පිළිබඳව අවධානය යොමු කර ගැනීම සඳහා ඉතින් අපි මූලිකව කතා කරපු ටික අපි සාරාංශයක් වශයෙන් කතා කරොත් ලෝකයේ තියෙන ඔක්කොම දේවල් නැත්නම් තමන්ගේ මේ ශරීරය තුර තියෙනවා ලෝකයේ තියෙන සියලු දේවල් වලට අදාළ සාම්පල. හරිද? ඒකයි බුදු දන්වාස දේශනා කරන්නේ ලෝකය අවබෝධ කරගන්න ඕන නම් තමන් අවබෝධ කරගන්න කියලා. මොනවද ලෝකයේ තියෙන ඔක්කොම දේවල් චිත්ත චෛතසික රූප නිබ්බාන. චිත්තයත් මෙතන, චෛතසිකයත් මෙතන, රූපයත් මෙතන, නිර්වාණයත් මෙතන. <laughs> මේ භවයක් විතර සහිත ශරීරයේ උපදින දේවල් ඒවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන්නේ. ඒතර බාහිරව මේ තියෙන සියලු දේවල් තියෙන්නේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය කියලා ගත්තා චිත්ත චෛතසික රූප. නේද? එතකොට බාහිර මේ වස්තු කියලා ගත්තත් ඒක රූප. සත්තු කියලා ගත්තත් ওই හතරටම යයි තියෙන්නේ. එහෙනම් නිබ්බාණය කියන එක පැත්තකින් තිබ්බම චිත්තචෛතසික රූප කියන තැන ඇයි මම පැත්තකින් තියමු කියන්නේ ඒක සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒක ගැන අපිට පසුව අපි සාකච්ඡා කරනවා මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා. නමුත් චිත්තචෛතසික රූප කියන කොටස තමන්ගේ පැත්තෙන්ට අවබෝධය තමන්ගේ පැත්තෙන් විමසලා බලපුවාම අපිට පුළුවන්කම තියෙනවා මේ ලෝකෙම තියෙන දේවල් අවබෝධ කරගන්න. හරි? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ පැත්තට හැරිලා බලන්න කියලා. රූප කොටස පොඩ්ඩක් తాවකාලිකව පැත්තකින් තිබ්බා. දැන් අපිට තියෙන චිත්ත සහ චෛතසික කියන ටික. චිත්ත චෛතසික කිව්වහම චිත්තය කියන්නේ අපිට උපදින හිත චෛතසික කියන්නේ හිතත් එක්ක සිද්ධ වෙන අන්‍ය ක්‍රියාවන්. අන්‍ය ක්‍රියාවන් සිතක් සකස් වෙද්දී උදාහරණයක් විදිහට අපි කිව්වේ මොකද්ද? මේ මේ ටික මූලිකව මම කියන්නේ දැන් අපි අද පටන් ගන්න තැනින් පටන් ගත්තත් කෙනෙකුට පොතක් බලලා පරණ ටික මේ පාඩමත් එක්ක අවතීන වෙන්න පුළුවන්. ඒකයි මම චුට්ටක් වේගෙන් මේ ටික කියන්නේ. චිත්ත චෛතසික කිව්වහම සිත කියන්නේ හරියට නිකන් හොද්දක් හදනකොට ඒ හොද්දේ රසය වගේ. හරි? මේ රසයත් එක්ක තියෙන අන්‍ය ක්‍රියාව මොනවාද? අන්‍ය ක්‍රියාව ටික තමයි ඒකට මිශ්‍ර කරපු අනිත් ඒවා. රස රඳා පවතින්නේ මිශ්‍ර කරපු දේවල් මතද නැද්ද? මිශ්‍ර කරපු දේවල්. චිත්තය කියන්නේ හරියට නිකන් කඹේ ඇදෙන පැත්ත වගේ. කඹයක් අදිනවා කියන්නේ සිද්ධියන්නේ. හරි දෙපැත්තකට කට්ටියක් ගෙතර කඹේ අදිනවා. කඹේ ඇදෙන පැත්ත වගේ හරියට කඹේ ඇදෙන පැත්ත කඹේ ඇදෙන වේගය වගේ හරියට නිකන් චිත්තය කියන්නේ. චෛතසිකය කියන්නේ අදින කට්ටිය වගේ. හරි. කඹේ ඇදෙනවා කියන සිද්ධිය සිද්ධ වෙයිද? අදින කට්ටිය යොදන බලය අඩු වෙන්න අඩු වෙන්න හෝ වැඩි වෙන්න වැඩි වෙන්න හරි එතකොට යම් ආකාරයක ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙද්දී සිද්ධ වෙන අන්‍ය ක්‍රියාව වාගේ සිතක් පහළ වෙද්දී ඒ සිතත් එක්ක මිශ්‍ර වෙලා උපදින චෛතසිකයන් තියෙනවා ඒ චෛතසිකයන්ගේ හේතුව මිශ්‍ර වෙන කොටස අනුව තමයි සිත උපදින්නේ හරියටම හොද්දේ රසය උපදින්නේ හොද්දට මිශ්‍ර වෙන දේවල් අනුව අපිට ඉපදිය හැකි සිත් ඔක්කොම 121කට ගොනු කරනවා. අපේ මුළු ජීවිත කාලෙම ජීවිත කාලේ ඉන්න තරම් කාලයක් ඕනෑම මනුස්සයෙක් තුළ ඉපදිය හැකි සිත් පහළ විය හැකි නැගිය හැකි සිත් ඔක්කොම වර්ගීකරණයක් කරන 121කට විස්තර වශයෙන් ඒක විසිරුවන්නේ නැතුව බැලුවොත් 89යි. නමුත් අපි මේ වෙනකොට තීරණයක ඉන්නවා දැන් මේවා පටල ගන්න ඕනේ නැහැ කියලා. 121යි කියලා විශ්ලේෂණය කරා යන් කියලා. ඉතින් මේ පිළිබඳව අපි පොඩි මං කිව්ව හැමදාම සිතේ සටහනක් තියාගන්න කියලා මේ මේ සිත් පිළිබඳව. හරි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. භූමි වශයෙන් බෙදලා තියෙනවා. ඒක අපි ගොඩක් විස්තර කරන්න යන්නේ. දැන්ට සෑහෙන දුරට අපි කතා කරලා තියෙනවා. එතකොට ඒ ඒ ඒ සිත් ඒ ඒ සිත් පිළිබඳ අපි ගණන්තික දාන්න නැතුව ඒ සටහන පිළිබඳ දවස් කීපයක් දැන් සාකච්ඡා කරා මම හිතන ඒක ගැන අවබෝධයක් ඇති මේ වෙනකොට ඒ සටහන් ලියලා තැන් තැන් වල අලෝලා ඇති කියලා මම හිතනවා මොකද සැරෙන් සැරේ සැරෙන් සැරේ බලා ගැනීම සඳහා මම කිව්වා වැඩ කරන ගමන් හිමින් සැරේ මතක් කරා මොනවද මේවා කියලා ආයෙ chart එක දිහා බැලුවා බලලා මතක තියාගන්න මේක මතක තියා ගැනීමට උත්සාහයක් ගන්න මේක මතක තබා ගැනීම තමයි අපිට අවශ්‍ය කරන වටිනම දේ. ඒත් දැනට මේ දවස්වල අපි සාකච්ඡා කරා යන්නේ චෛතසික ටික පිළිබඳව. චිත්තචෛතසිකයන්ගේ අපිට අපේ අවශ්‍යතාවයක් තියෙනවා අපිට අරමුණක් තියෙනවා මේ යන ගමනේ මූලිකවම අභිධර්ම ගැන කතා කරන අපිට අරමුණක් තියෙනවා ඒ අරමුණ තමයි මේ කොයි කොයි චෛතසික ටික එකතු වෙලාද මේ මේ සිත් හැදෙන්නේ හරිද එක සිතක් ගත්තාම ඒ සිතත් එක්ක යෙදෙන චෛතසික මොනවද මේ චෛතසිකයේ යෙදෙන සිත් ටික මොනවද තේරෙනවද මම කියන්නේ ඔන්න සිත් 121ක් තියෙනවා. මේ සිත් 121 හැදෙන්නේ මේ මේ මිශ්‍රණයන්ගෙන්. අපි හිතමුකෝ කිරිහොද්දක හැදිය හැකි රසයන්. කිරිහොද්දක් එක එක රසයක් හදන්න පුළුවන්. කොහොමද? මිරිස් වැඩි කරලා හදන්න පුළුවන් ඔන්න චුට්ටක්. කිරි ගොඩක් වැඩි කරලා හදන්න පුළුවන්. නේද? ලුණු වගේව දාලා හදන්න පුළුවන්. ලුණු වැඩි වැඩි කිරීමෙන් රසය වෙනස් වෙනවා. ඒතර කිරිහොද්දක වතුර වැඩියෙන් තිබ්බොත් රසය වෙනස් වෙනවා. ඒ වගේ කිරිහොද්දක ඇතිවිය හැකි රසයන් සියල්ලම තියෙනවා. නේද අපිට මෙච්චර රසයන් ප්‍රමාණයක් හැදෙන්න පුළුවන් මේක තාත්වික උදාහරණයක් නෙවෙයි නමුත් අපිට එහෙම ක්‍රමයක් තියෙනවා කියලා එතකොට ඒ ඒ රසයන් හැදෙන්න නම් මේ වෙලාවට අපි ඒනට යම් ප්‍රමාණයකට මේක අත්තක් කියලා ගන්න පුළුවන් නේද මිරිස් රහ තියෙන්න නම් මිරිස් එකතු වෙලාම තියෙන්න ඕනේ නේද එතකොට සැර රහ මොකක් හරි කිරි රහ වැඩි වෙන්න නම් කිරි වැඩියෙන් එකතු වෙලා තියෙන්න ඕනේ එතකොට ඒ ඒ රසයන් වල අපි නමක් දාලා තිනවා අපි තුමුකෝ සැර කිරි හොද්ද කියලා හරිද එතකොට ඒ කිරිහොද්ද හැදෙන්න නම් මේක අනිවාර්යයෙන්ම මේකෙන් මෙච්චර යෙදලා තියෙන්න ඕනේ කියලා අපිට ඇත්තටම තීරණයකට එන්න පුළුවන් බෑද? අන්න ඒ වගේ මේ මේ සිත් හැදෙන්න මේ මේ සිත් හැදෙන්නේ මේ මේ චෛතසිකයන් ටික එකතු වෙලා කියලා අපිට තීරණයකට අපිට ඒක හොයාගන්න ඕනේ. ඊළඟට මේ චෛතසිකය කියලා එකක් ගත්තාම ඒ චෛතසිකය මේ මේ තැන්වල යෙදෙනවා කියලා. එකම සිද්ධිය දෙආකාරයකින් බලනවා අපි මේකදී. නීති ටිකක් අරගෙන. සංයෝග ණය සම්ප්‍රයෝග ණය කියලා. හරි. ඒ ඒ සිතා එක සිතක් ගන්නව වෙනම දැන් සිතක් ගන්නව වෙනම ඒ සිත ගත්තම ඒ සිතත් එක්ක යෙදෙන චෛතසික ටික මොනවද? ඒකට ඒක අපි දන්නවා. ඊළඟට එක චෛතසිකයක් ගත්තාම මේ චෛතසිකයේ යෙදෙන සිත් මොනවද? එකම සිද්ධිය ආකාර දෙකකින් බලනවා. හරි. ඒ කියන්නේ වර්ගීකරණ දෙකක්. ඒක කියන්නේ ආකාර දෙකකින් බලන්නේ එතකොට තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හොඳට. එක සිතක් ගත්තාම ඒ සිතට ඒ සිතට යෙදෙන චෛතසික ටික මොනවද? අපි තුම ඒක විතරයි අපිට දීලා තියෙන්නේ කියලා. හරි ඒකයි මම කියන්නේ මේක එකම සිද්ධියක් කියලා. අපිට කවුරු හරි දීලා තියෙනවා මේ මේ සිතත් එක්ක ඇති වෙන චෛතසික ටික මේ ටිකයි කියලා. හරි. දැන් අපි මේ ටික ඔක්කොම අරගෙන අපි හිතමුකෝ ඡන්දය කියලා ඡන්දය කියන්නේ චෛතසිකයක්. මේ මේ සිත්වල යෙදෙන චෛතසික ගොඩේව තියෙනවා. දැන් මම මොකද කරන්නේ? හැම සිතක්ම අරගෙන ඡන්දය යෙදලා තියෙන්නේ කොයි එකේද? කොයි එකේද? කොයි එකේද? කොයි එකේද කියලා බලනවා. ඒව ලියා ගන්නවා. එතකොට දැන් මට කියන්න පුළුවන් මේ ඡන්ද චෛතසික මෙන්න මේ සිත්ව යෙදලා තියෙනවා කියලා අනිත් පැත්තට කියන්න පුළුවන් වෙන්න ඕන. මේ පැත්තට කියන්න පුළුවන් වෙන්න ඕන. මේ ඒ ටික බලපුවහම ඒවට නීති වර්ගයක් හම්බ වෙනවා අපිට. හරි? ඒවා එක්තරා රටාවකට ඒ ටික ගවේෂණය කරනකොට ඒවා එක්තරා රටාවකට ඒවා එක්තරා නියමයකට ක්‍රමයකට සිද්ධ වෙන ආකාරය තියෙනවා. හරිද? ඒව හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්තේ උදාහරණයක් විදිහට ගත්තොත් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය කියලා කියන චෛතසික ටික අපි මේ වෙනකොට දන්නවා. ඒවට කියනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික හත කියලා. අපි අර හැම හිතක්ම පරීක්ෂා කරගෙන යනකොට මේ හැම එකේම ටික තියෙනවා. හරිද? එහෙනම් අපි කියනවා මේ මේ චෛතසික දැන් අපි පස්ස කියන එක බලාගෙන ගියොත් හැම හැම හැම හිතකම ස්පර්ශය නැතුව හිතක් ඉපදිලා නැහැ. එහෙනම් ස්පර්ශය නැතුව හිතක් ඉපදිලා නැහැ. නේද? එහෙනම් සිතක් එක පෙරහා පසුවම උපදින්න හේතු වෙන චෛතසික තමයි ස්පර්ශය කියන්නේ. වේදනාව කියන්නේ. එතකොට වේදනාව නැති හිතකුත් නැහැ හිතක් නැති වේදනාවකුත් එතකොට අපි දැනගන්නවා මේවා සර්ව චිත්ත සාධාරණයි. කියන්නේ හැම හිතක් එක්කම තියෙනවා මේ ටික. ආන් ඒ ටික ගොනු කරගත්තා. හරිද? එතකොට අන්න එහෙම නීති ටිකක්. නීති ටිකක් හම්බ වෙනවා පින්නත් අපිට. මේක හරියට අපි මේ ගවේෂණය කරගෙන ගියොත් එහෙම. ඉතින් ওই ටික තමයි අපි බලාපොරොත්තු. හරිද? මේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තොත් අභිධර්ම වැඩසටහනේ දැන් අපිට සරලව තේරෙන්න තියමක් මම කියපු දේ. මේක ඉෂ්ට සිද්ධ කරගත්තොත් මේ ටික හොඳට කටපාඩම් කරගත්තොත් මේ ටික දැනගත්තොත් ඔය ටික ඔගේ ගොඩක් අමාරු නෑ දැනගෙන කටපාඩම් කරගෙන තියාගන්න ඔය ණය ක්‍රම ටික ඇත්තටම අපිට එතනින් එහාට අපි ධර්මයේ යන්න ලේසියි. ඔය ටික තමයි පැටලෙන්නේ. මේ ටිකේ පැටලීම් තියෙන්නේ ඔය සිත් ටිකයි චෛතසික ටිකයි හරියට වර්ගීකරණය අපේ ඔළුවට ආවේ නැත්තම් මුලම තියෙන පදනම අපි හරියට ගත්තේ නැත්තම් අපේ අතුලාන්තයට මේක නීරස වෙනවා සහ සංකීර්ණ වෙනවා ගොඩාක් සංකීර්ණ වෙනවා. නීරස වෙනවටත් වැඩිය සංකීර්ණ වෙනවා. හරිය අපහසුකම් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද අපි මොකද කරන්න ඕනේ? මේක වෙන වෙනම සිත් කියන්නේ මොනවද? මොනවද මේ සිත් 121 සහ චෛතසික ටික මොනවද කියලා දැනගන්න ඕනේ. එතනද සරචිත්ත සාධාරණ චෛතසික අපි දැනගත්තා. විශේෂයෙන් චෛතසික ටික ගත්තාම අපි ඔළුවේ තියාගන්න ඕනේ. දැන් මෙතන ඉන්න හිමින් කියන්නේ. හරිද? මොකද වේගෙන් වේගෙන් මේක කියන්න එපා කියලා මට ඉල්ලීම් තියෙනවා. නමුත් මේ ටික වේගෙන් කිව්වේ ඇයි? මේ වෙනකන් කියලා තියෙන ටික හින්දා. හරි. දැන් එතකොට චෛතසික කියන ටික බෙදෙන ආකාරය අපි සාකච්ඡා කරා. කොහොමද මේ චෛතසිකය බෙදෙන්නේ? අන්‍ය සමාන රාශිය චෛතසික කියන්නේ කොටස් තුනයි නෙන්න පුළුවන්. මොනවද? එක්කෝ කුසල චෛතසික වෙන්න ඕනේ. එක්කෝ අකුසල චෛතසික වෙන්න ඕනේ. එක්කෝ දෙපැත්තටම පොදු වෙන්න ඕනේ. නේද? මේ පළවෙනි වර්ගීකරණය එහෙමයි. දෙපැත්තටම පොදු ඒවා ටික දෙපැත්තටම යන ඒවා. දෙපැත්තෙම සිත් හැදෙනකොට යන ඒවා. ඒවට කිව්වා අන්‍ය සමාන රාශිය කියලා. කුසල ඒවට කිව්වා කුසල රාශිය කියලා. සෝබන රාශිය කුසල රාශිය කියලා. අකුසල ඒවට කිව්වා අකුසල රාශිය අකුසල ගොඩ. හරි. එතකොට අන්‍ය සමාන කියන්නේ දෙපැත්තටම යන ඒවා. සිත් කුසල් සිත් හැදෙනකොටත් හැදෙන අකුසල් සිත්. ඒකෙන් ප්‍රධාන ටික තමයි හැම හිතක් එක්කම යන ඒවා. හැම හිතක්ම හැදෙන්න හේතු වෙන චෛතසික ටික තමයි පස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියලා කියන්නේ. එහෙනම් ඒක අපි දැනට මතක තියාගත්තා. ඒ වාගේ කාරණාත් එක්ක මම සාකච්ඡා කරා. ඊළඟට කිව්වා ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික කියලා කිව්වේ කපටි යාළුවා කියලා තමයි කිව්වේ. මොකද කපටි යාළුවා කියලා කියන්නේ එයා හොඳ හොඳ පැත්තටත් යනවා නරක පැත්තටත් යනවා. ඒ කියන්නේ සමහර ඒවා ඒ කියන්නේ හොඳ පැත්තට කියන්නේ කුසල පැත්තට යනකොටත් ඇති වෙන අකුසල පැත්තට යනකොට ඇති වෙන හැම එකක් එක්කම නෙවෙයි. සමහර ඒවාත් එක්ක නෑ සමහර ඒවාත් එක්ක යන දෙපැත්තටම යා හැකියි තියෙන හින්දා ඒකට ප්‍රකීර්ණක චෛතසිකය කියලා කිව්වා. එතකොට අපි ඊළඟට කතා කරා ඒ ප්‍රකීර්ණක චෛතසික 6යි විතක්ක ਵਿਚාර අදිමෝක වීරය ප්‍රීති ඡන්ද. විතක්ක විචාර අදිමෝක වීරය ප්‍රීති ඡන්ද. එතකොට දැන් ඔන්න අපේ chart එකේ හැදුනා නේද? ඔක්කොම චෛතසික 52යි. මේ පැත්තට වන්න සමාන රාශිය 7යි නේද? 6යි. ඒ කියන්නේ සර්වචිත්ත සාධාරණ 7යි. ප්‍රකීර්ණක 6යි. එතකොට ඔන්න අතන අන්‍ය සමාන රාශිය කියනකොට කීයද? 13. හරිද? අන්න එහෙම ගණන් ටික ඉබේම මේ chart එකට වැටේ. හැම වෙලේම මනසේ තියෙන සටහන. මනසේ තියෙන්න ඕනේ මෙහෙම ෆ්ලෝචාට් එකක් වගේ සටහන මේක බෙදලා යන විදිය. ඒක මතක තියෙන්න ඕනේ. හරිද? ඒක මතක තියාගත්තොත් ඒකත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ගොඩාක් දුරට මේ ප්‍රශ්නේ විසඳගන්න. හොඳයි. දැන් එතකොට හරි අන්න සමාන රාශියේ 7යි 6යි. 7යි 6යි. ඊළඟට අපි කතා කරලා ඉවරයි මේ වෙනකොටත් අකුසල චෛතසික 14ක් පිළිබඳව එහෙනම් අකුසල රාශිය 14යි. අතන 13යි. මෙතන 14යි. හරි ඒතකොට ඉතුරු වෙනවා 25. ඒකත් මතක තියාගන්න ලේසි. ඔන්න මම කොහොමද ඔක මතක තියාගන්න කිව්වේ මොන හරි ක්‍රම දාලා මේක මතක තියාගන්න. 13 කියන්නේ අපි දන්නවා සාමාන්‍ය මේ සමාජ සම්මතය මේ මම එහෙම කියන කන්නේ වෙයි. සමාජ සම්මතය නරකයි කියන ලක්කම. හ්ම්. ආ එහෙනම් ඔන්න එතනින් පටන් ගන්නයි. චෛතසික ගුණය අන්න සමාන රාශිය 13යි. ඊට එකක් වැඩි අකුසල රාශිය. ඒතර 14යි. එතකොට 13යි 14යි නේද 10 ගණන් වලින් නැවිලා තියෙන්නේ 15 වෙනුවට 10 කරුණා 25 දැන් මතක තියාගන්න ලේසි ඉක්මනට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න හැම වෙලේම හරිද හැම එකක්ම මතක තියාගන්න ක්‍රමයක් පාවිච්චි කරන්න හැම වෙලේම අපේ chart එකේ හිතේ තියෙන මේ පැත්තට එනවා අන්නේ සමාන රාශිය ඊළඟට එනවා අකුසල රාශිය ඊළඟට එනවා ශෝබන රාශිය එතකොට මේ ටිකේ දැන් දැන් එකපාරට මතකයි අකුස අන්නේ සමාන රාශිය කියනකොට 13යි 13 මුල් අපිට සාමාන්‍ය සර්වචිත්ත සාධාරණ 7යි කියලා මතකයි නේද ඒක හුඟක් මේ අපිට හැම වෙලෙම යෙදිලා තියෙන හින්දා එහෙනම් ප්‍රකීණක රාශිය 6යි නැත්නම් එතන 13යි අකුසල රාශිය 14යි සෝබන රාශිය 25යි හරි දැන් සෝබන රාශියේ 25න් සෝබන රාශිය කොටස් තුනකට බෙදෙනවා ඒකත් මතක තියාගන්න බොහෝම ලේසි විදිහක් තියෙන්නේ කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි සෝබන සාධාරණ කියන ටික. ඒක කොච්චරද කියලා පොඩ්ඩකට ඉමු. හරිද? අනිත් එක තමයි විරති කියලා කියන්නේ. විරති කියන්නේ අකුසලයේ වළක්වන චෛතසික. ඒවා ඊළඟට ඊළඟ එක අප්‍රමඤ්ඤ අන්තිම එක ප්‍රඥා. මේ විදිහට සෝබන රාශිය කොටස් හතරකට බෙදෙනවා. කොනේම් ප්‍රඥා ඊළඟට අප්‍රමඤ්ඤ ඊට පස්සේ විරති ඊට පස්සේ සෝබන සාධාරණ. මතකද බලන්න? කොනේම ප්‍රඥා ඊළඟට මේ පැත්තට එන්න අපමඤ්ඤ විරති සෝබන සාධාරණ. හරිද? ඒතර අපි මේවා විස්තර කරගෙන යනකොට මේවා පිළිබඳ අදහස් එයි. නමුත් ගාන දැම්ම මතක තියාගන්න පුළුවන් කියලා මම කියන්න හදන්නේ. ඔක්කොම 52යි. අතනින් 13යි 14යි එතනට ගියා. ඉතින් 25යි මේකේ. 25 ප්‍රඥා 1යි අපමඤ්ඤ 2යි විරති 3යි. යන්නේ 1යි 2යි 3යි. එතකොට එතනින් ගියා 6ක්. එහෙනම් ඉතුරු වෙනවා 19ක්. හරිද? ඉතින් මේ ඔය ඕනම ගාණක් මතක තියාගත්තී ඔය වගේ රටාවක්. ඒකේ තියෙන රටාවත් එක්ක අපේ හිතට ගත්තොත් අපිට ඒක මතක තියාගන්න විශේෂ ලාභයක් ලැබෙනවා. චෛතසික 52යි අන්න සමාන 13යි අකුසල 14යි සෝබන 25 එකෙන් සෝබන සාධාරණ කොච්චරද කියන්නේ ඉතින් අපි කියනවා අර එහා කොනකටම ගියා ප්‍රඥාචෛසිකේ 1යි ඊට මෙහාට ආව අපමඤ්ඤචෛසික 2යි ඊට මෙහාට ආව විරති 3යි එතකොට එතන 6යි එහෙනම් සෝබන සාධාරණ 19 හරි දැන් අපි පොඩ්ඩක් කතා කරනවා සෝබන සාධාරණ චෛතසික පිළිබඳව මේකට ඉංග්‍රීසි වචනෙන් කියන්නේ beautiful mental factors කියලා ඒතර මේ සෝබන සාධාරණ චෛතසික වල පළවෙනි එක තමයි ඒ කියන්නේ කුසල චෛතසික කුසල සිත් හදන්න මිශ්‍ර වෙන චෛතසිකයන් කුසල සිත් හැදෙන්න මිශ්‍ර වෙන දේවල් පළවෙනි එක ශ්‍රද්ධාව. හරිද? ශ්‍රද්ධාව කියලා කියන්නේ සිතක යෙදෙන අර්ථ දැක්වීම වශයෙන් ගත්තොත් සිතක යෙදෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අරමුණු කරලා හිතේ යෙදෙන අර අනෙක් සංප්‍රයුක්ත ධර්මයන් පහදවන ස්වභාවය. දැන් මේ දැන් බලන්න වීරිය කියලා ගන්නකො. වීරිය මේ ඒ කියන්නේ ඡන්දය වගේ දේවල් ගත්තාම ඡන්දය කුසලයටත් දෙනවා අකුසලයටත් දෙනවා. එතකොට මේවත් එක්ක නිකම් පැහැදිලි ගතියකට එන්නේ මේවත් එක්ක කුසලයන්ගේ යෙදීමෙන් පැහැදිලි ස්වභාවයට අපි දන්නවා ශ්‍රද්ධාව කියන එක හැදෙනකොට අපේ මුළු හිතම නිකන් පැහැදීමකටපත් වෙනවා වගේ නේද ශ්‍රද්ධාව මුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ කියන නිකන් 아무තු පැහැදීමක් 아무තු 아무තු ගතියක් 아무තු ලක්ෂණයක් අපේ හිතට එනවද නැද්ද අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බුද්ධ ධම්ම සංඝ ආදී මේ තියනා වූ ත්‍රිවිධ රත්නය මෙනෙහි කරලා අරමුණු කරලා ඒ ඒ සිත උපදින්න හේතු වෙන සියලු සංප්‍රයුක්ත ධර්මයන් පහදන ස්වභාවය. මේක තව කාරණාවක් තියෙනවා මේක අපිට මෙහෙම කියන්න පුළුවන්. මේකේ තියෙනවා ලක්ෂණ දෙකක්. ශ්‍රද්ධාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි සම්පසාදන කියන ලක්ෂණය. අනිත් ලක්ෂණය තමයි සම්පක්ඛන්දන කියන ලක්ෂණය. සම්පසාදන ලක්ෂණය සහ සම්පක්ඛන්දන ලක්ෂණය කියලා ශ්‍රද්ධාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. ඇයි මේ ශ්‍රද්ධාව කියන්නේ නම් අපේ හිතේ උපදින හිතක් උපදින්න බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලි හිතක් උපදින්න ධර්මය ගැන පැහැදිලි හිතක් උපදින්න මහා සංඝරත්නය ගැන පැහැදිලි හිතක් උපදින්න හේතු වෙන අර හොද්දේ මිරිස් හොද්ද හැදෙන්න හේතු වෙන සරක් අපි අහනවා නේද මිරිස් හොදි තියෙනවා නේද මිරිස් හොද්ද ඇති වෙන්න හේතු වෙන්නේ වැඩියෙන් මෙන්න මේ කියන ඔය ගම් මිරිසු යනම නම් දාලා නේද හොඳ හැඹරිලා කඹරලා තමයි මේ මේ සොද්ද හැදෙන්නේ ඉතින් ඒ වගේ මේ පැහැදිලි සිතක් ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන මේ ශ්‍රද්ධාව කියන එක යෙදෙන්න ඕනේ කිය. ශ්‍රද්ධාව කියන එක මිශ්‍ර වෙන්න ඕනේ. හරිද? මේ මිශ්‍ර වෙනකොට සිද්ධ වෙන සිද්ධිය තමයි මේකෙන් සිද්ධ වෙන ලක්ෂණ දෙකක් තමයි අපි අහලා තියෙනවා සක්විති රජුරවන්ට තියෙනවා උදක ප්‍රසාදය කියලා මේ එක මේ රත්නයක් හරිද මේ උදක ප්‍රසාදය ගෙන් කෙරෙන දේ තමයි ඕනම කැළපිච්ච ජලය පහදවන්න පුළුවන් හරිද ඒ කියන්නේ කැළපිච්ච ජලය පහදෙනවා කියන එක එතකොට සිතෙහි නොයේකුත් තියෙන කෙලෙස් ධර්මයන් අර අර මේ කැළඹිච්ච ජලය වගේ තමයි සිතේ තියෙන කෙලෙස් ධර්මයන්. ඒතර මේ මේ කෙලෙස් ධර්මයන් යට වෙලා හැම එකක්ම යට වෙලා නිකන් හිත පැහැදිලි සත්‍යයකට අරගෙන එන කෘත්‍ය ශ්‍රද්ධාවෙන් සිද්ධ වෙනවා. ශ්‍රද්ධාව කෙනෙකුට තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවෙන්ද දැන් බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාව තියෙන නැත්තම් බුදුරජාණන් වහන්සේ මතක් වෙද්දී මොකද වෙන්නේ? එයාට අර අකුසල් ඒ මතක් වීමත් එක්කම මේ පැහැදීම හින්දා තමන්ගේ හිතේ තිබ්බ අකුසල් ටික ටික ටික ටික යට යනවා. හරිද? එහෙම යට ගිහිල්ලා හිත පහදනවා. අන්න ඒ ලක්ෂණයට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණය කියලා. සක්විත රජුරන්ගේ උදක ප්‍රසාදය හරියට කැළතු ජලය පහදවනවා වාගේ මේ ශ්‍රද්ධාව අකුසලයන්ගෙන් හිත මුදවලා කෙලෙස් යට බැස්ස කරලා සිත ප්‍රසන්න භාවයට පත් කරන එකට කියන සම්පසාදන ලක්ෂණය කියලා. ඊළඟ එක තමයි ඔන්න කට්ටියක් ඉන්නවා මහා භයානක මාළු ඉන්නව දැටි මෝරු වගේ කියලා කියන මාළු ඉන්න ගඟකින් එතර වෙන්න බැරුව මොකද කරන්නේ යම් කිසි මේ පිරිසක් ඉන්න එතනින් එතර වෙන්න බැරුව මේක හරි ලස්සන උදාහරණයක් බලන්න උවමනාව තියනවා යන්න බෑ උවමනාව තියනවා යන්න බෑ මොකද මේ සතුරන්ගෙන් මේ දැටි මෝරුන් ආදීන්ගේ කරදර වෙනවා මේ කට්ටිය මෙතනට රැඳි රැඳි ඉන්නකොට එක්තරා වීර පුරුෂයෙක් එනවා එයා ඇවිල්ලා මොකද කරන්නේ? ලොකු කඩුවක් අරගෙන අර වතුරට බැහැලා අර කරදර කරන්න එන සත්තුන්ට සත්තුන්ව මරමින් ඒ කට්ටියට ඉස්සරහට එන්න දෙන්නේ නැතුව මේ කට්ටිය අතින් අල්ලලා ගොඩ කරනවා. හරි? ඒ වගේ අපිට වීර්යය කියනවා සමහර වෙලාවට යම් ප්‍රමාණයකට ඒ වගේම සිහිය තියෙනවා මේ වගේ නොයෙකුත් කුසලයන් තියෙනවා. නමුත් මේවා මේ තියෙනවා මොකද වෙන්නේ හුඟක් වෙලාවට? අකුසලයට යටගෙන ගතියක් තියෙන අවස්ථා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ කුසලයට Tamanට අවශ්‍ය කරන තැනට යන්න බැරුව වගේ ඉන්නේ. අන්නේ අකුසල් නැසමින් හිත කුසලයේව පිහිටවන. අකුසල් නැසමින් හිත කුසලයේව හැම වෙලේම පිහිටවන ගතියක්. හරි දැන් මාත් එක්ක එක පුද්ගලයෙක් මෙහෙම කිව්වා මට මේක කොච්චර චමත්කාරජනකද කියලා හිතුණා. මම මේකට මොකුත් කියන්න ගියේ නැහැ මට මේකට මොකුත් කියන්න බයයි. හරිද? මොකද මේක කොච්චර මොන දෙයක්ද කියලා මට හිතාගන්න බැරි හින්දා. එක භාවනාන යෝගියෙක් මට මෙන්න මෙහෙම කියනවා. මට දැනෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හිටිය බව. කවුද? එයා. එහෙම දැනීමක් හිතට දැනෙනවා කියලා. එතකොට මේ අසීරිය ඒ ඒ තැනදී මට ඇතිවෙච්ච හැඟීම මම විඳිනවා කියලා. මට හිතෙන ඇත්තට මේක මේ මානසින් මවාගත්ත දෙයක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් කමකුත් තියෙනවා. පරිචිත් පෙර භවයන් දක්නා නුවණකට කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් මම ටිකක් කරුණතරතුරු අහලා බැලුවා. එතකොට මේ පෙර භවයන් දන්නා නුවණකට යන්න තරමටම එහෙම ගිය ඉවක් පේන්නේ නැහැ. එහෙනම් මේක තමන්ගේ හිතේ මවාගත ගතියක්. නමුත් මේකෙන් එයාටගේ සමාධිය වැඩෙන බව කියනවා. හරිද? මට මේක දැනෙනකොට මේ ගැඹුරු හැඟීම බුදුරජාණන් වහන්සේත් එක්ක නිකන් සමීපව හිටියා වාගේ දැනෙන ගතිය එයාට ලොකු සමාධියක් ඇති කරන මේ ඔක්කොම අයින් කරලා. ඉතින් මට තේරුණා මේක සම්පක්ඛන්දන ලක්ෂණයවත්ද කියලා මට යම් කිසි මේක සද්දාවද මේකත් එක්ක ශ්‍රද්ධාවක් නම් මේ උපදින්නේ එයාගේ අකුසලයට වෙලා සමාධිය වැඩෙනවා කියනවනම් මම මේක කඩන්න ඕනද නෑ එහෙමම තියාගන්න පොඩ්ඩක් කමක් නැහැ හැබැයි මේක නුවණෙහි යොදවන්න ඕන මේ මැත්තේ මේකේම රැඳිලා ඉන්න බෑ කියලා මම ඒ යම් කිසි උපදේශයක් දීලා මේක මේක කඩන්න අවශ්‍යතාවයක් නැහැ උනේ ඉතින් අන්න එතන කියන්නේ ආ සමාධිය වැඩිනවා කියලා කාට හරි හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඇත්තටම ඒ සද්ධාව මොකද කරන්නේ අන් අකුසල් යට කරලා බුදුහාඳුර ගැන මහා හැඟීමක් තියෙන කෙනෙකුට අන් අකුසල් යට කරන හැටි බලන්න ප්‍රාණඝාත කරන්න ලැජ්ජාව බය ඇති වෙනවා. අදත්තාදාන කරන්න ලැජ්ජාව බය ඇති වෙනවා. කාමයේ වර්ධව හැසිරෙන්න ලැජ්ජාව බය ඇති වෙනවා. ඊයනේ බුදුරජාණන් වහන්සේ නමක් වගේ මහා උත්මයෙක් පහළ වෙලා එතුමාගේ සරණ ගිය කෙනෙක් නේද මම? හ්ම් බුදුහාමුදුර කරපු මෙච්චර මේ විශාල කැපකිරීම මට මං අංශු මාත්‍රයක්වත් සාධාරණයක් කරන්නේ පොඩි දෙයක්වත් මට රැක ගන්න පුළුවන්කම නෑ කියන හැඟීමත් එක්ක අරයාගේ අර අකුසල් යට වෙනවා. අන්නේ අකුසල් නසමින් සිත කුසලයේහිම පිහිට වෙන ස්වභාවයට කියන සම්පක්ඛන්දන ලක්ෂණය කියලා. දැන් උදාහරණ දෙකක් එක්ක මට දෙන්න. අර තියෙන ටික පහදන ස්වභාවය සම්පසාදන ලක්ෂණ. සම්පසාදන ලක්ෂණය. තියෙන අකුසල් යට කරමින් යට කරමින් කුසලයේම හිත පිහිටවන ස්වභාවය සම්පක්ඛන්දන ලක්ෂණේ ඒක මොකේද තියෙන්නේ ශ්‍රද්ධාවේ. එතකොට ශ්‍රද්ධාව මිශ්‍ර වෙලා අපිට සිත් හැදෙනකොට ඔන්න ඔය වගේ ලක්ෂණයේ හිතේ මේ පහන් පහන්නෙච්ච හිතක්. අනිත් අකුසල් අභිභවා යන හිතක්. ඒ කියන්නේ අනිත් අකුසල් යට වෙලා මේ තියෙන කුසල් ඉස්මතු කරලා දෙන සිතක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව චෛතසිකයේ මුල් වෙච්ච සිතක් ඒක. හරි. මම හිතන්නේ ඇති කියලා. දෙවෙනි එකට යනවා අපි සෝබන චෛත්‍යකයන්ගේ සෝබන සාධාරණ චෛත්‍යකයන්ගේ දෙවෙනි එක තමයි සතිය. සද්දා සති. මොකක්ද මේ සති කියලා කියන්නේ? සිතෙහි යෙදෙන යම්කිසි එකඟ වෙන සුළු ඒකාග්‍ර හිතක් යදනවා කියන්නකො අන්න ඒ සිතෙහි යෙදෙන අනිකුත් චෛතසිකයන් සංප්‍රයුක්ත ධර්ම සිතේ යෙදෙන සංප්‍රයුක්ත ඒ චෛතසික ධර්මයන් නැවත නැවත සිහි කරන ස්වභාවය. සිහිය කියන්නේ අරමුණ නැවත නැවත සිහි කරවන ස්වභාවය. අරමුණක් යම් අරමුණක් අපි ගත්තා නම් ඒ අරමුණ දැනෙන්නේ යම් කිසි චෛතසිකයන්ගේ එකතුවකින්නේ. එතකොට ඒවා නැවත නැවත සිහි කරවන කෘත්‍ය સિદ્ધ කරන්නේ ඔන්න සිහිය. සිහිය කියන්නේ ඒ අරමුණ නැවත සිහි කරනවා. නැවත සිල් දැන් අරමුණේ නංවන කෘත්‍ය සිද්ධ කරන්නේ අරමුණේම හිත නංවනවා ඒ මොකෙන්ද විතක්ක එක ප්‍රකීර්ණ චෛතසිකය හරිද ප්‍රකීර්ණ චෛතසිකයකින්ද එයා නරක අරමුණුත් හිතේ නංවනවා හොඳ අරමුණුත් නංවනවා නමුත් එහෙම නැතුව නිකන් හිතේම අලවා තිනවා වාගේ නැවත නැවත ඒක සිහි කරන ස්වභාවය සතිය ඒක සෝබන චෛතසිකය හරි ඒ කියන්නේ මෙතන කතා කරන්නේ අපි සම්මා සතිය පිළිබඳවයි. එතකොට මේකෙදි මේ මේ හිත නැවත නැවත ඒකේ පිහිටවන ස්වභාවයට කියනවා සතිය කියලා. එතකොට ඒ ඒ සතිය තුලින් සිද්ධ වෙන කෘත්‍යයත් ඉස්සෙල්ලා අපි කිව්ව සම්පසාදන සම්පක්ඛන්දන වගේම මේකත් කොටස් දෙකකට බෙදෙනවා එකකට කියනවා අපිලාපන කියලා එක ලක්ෂණයක් අනිත් ලක්ෂණයට කියනවා උපග්ගන්හතාවය කියලා. උපග්ගන්හත කියලා කියනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ දෙකයි සතියට ඉංග්‍රීසියෙන් කියන්නේ mindfulness කියලා. හරි? එතකොට ඒ ඒ අරමුණේම හිත නැවත නැවත නැවත නැවත නැවත නැවත සිහි කරන ස්වභාවය. එහෙනම් මොකක්ද මේ අපිලාපන කියලා කියන්නේ? මේක හැම වෙලේම මේ සතිය කියන්නේ අන්න බලන්න ඒක අකුසල ගණයට වැටෙන්නේ නැත්te ඇයි ඔය සතිය කියලා කියන්නේ උතන ඔය මේ මතක් වීම කියන එක නෙවෙයි. හරිද? ඒ එක මතක් වීම කියන්නේ එහෙම අකුසලයේ මතක් වීම සතියට කිය වැටෙන්නේ නැහැ. මේක මේක සෝබන පැත්තට වැටෙන්නේ. සතිය කියන එකේ තියෙන අර්ථ දැක්වීමක් තමයි මේ අපිලාපන කියන ලක්ෂණය ගත්තාම සතියේ අපිට මේක කුසල පැත්තට වැටෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. කුස් සතිය කියන්නේ කුසලය මේකයි කියලා පෙන්눔 කරන ස්වභාවය. හරිද? අපේ සිතක කුසල් අකුසල් හුඟක් අය දන්නවා. නේද? අපි හිතමු සමහර තැන්වලදී අපි කුසල් අකුසල් මොනවද කියන්නේ? අපි සාමාන්‍ය ජීවිතයේදී දැන් මේ ඉගෙන ගත්තාම මේක කුසලයක් මේක අකුසලයක් කියලා දන්නවා. නමුත් මේ වැඩ කරන්න ගියාම නේද? වැඩ කරන්න ගියාම මේක හුඟක් අයට දන්නේ නැහැ. හැබැයි සතියෙන් ඉන්න සතියෙන් ඉන්න කියන්නේ එහෙනම් සතියෙන් ඉන්න කියන්නේ මොකද්ද? කුසලයේ මතු කරගෙන ඉන්න කෙනෙක්. කුසලය මේකයි කියලා පෙන්වන ස්වභාවයට කියනවා සතිය කියලා. ඒකේ මොන ලක්ෂණයද? අපිලාපන ලක්ෂණය. මේකට තියෙනවා අපූර්ව උදාහරණයක්. මේ උදාහරණත් එක්ක මතක තියාගන්න හොඳයි. ඒ උදාහරණය තමයි රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරිකයේ ඉන් භාණ්ඩාගාරික ඇමති කෙනෙක් ඉන්නවනේ. හ්ම් එයා මොකද කරන්නේ රජ්ජුරුව හම්බුනහම මොන හරි උමනාවක් වුණාම. මෙච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කියලා පෙන්වනවා නේද? එයාගේ කෘත්‍යය තමයි මෙච්චරක් තියෙනවා කියලා ධනෙ මෙච්චරක් තියෙනවා කියලා පෙන්වන එක. හරිද? එතකොට කුසලය මේකයි කුසලය මේකයි කුසලය මේකයි කියලා නැවත නැවත නැවත නැවත පෙන්눔 කරන ගතියක් තියෙනවා නම් ඒකට කියනවා සතිය කියලා. ඒ සතිය කියන චෛතසිකයේ තියෙන අපිලාපන කියන මේ ලක්ෂණය. හරිද? දැන් මං අහන්නම් මේවා අපේ මේ ජීවිතේ යනකොට අපිට සිහිය ඉපදිච්ච අවස්ථා තියෙනවනේ හුඟක් කරාට. දැන් මොකක් හරි වැරද්දක් කරනකොට එකපාරටම කවුරුවත් නෙමෙයි මගේ හිතම මේකනේ කුසලය නේද මේක කුසලයයි කියලා පෙන්눔 කරන ගතියක් තියෙනවද නැද්ද? එහෙනම් අපි මේ අභිධර්මය කියලා කතා කරන්නේ කවුරු ගැනද දන්නේ නැහැ. ඒක තේරෙනවා නම් හරි. <laughs> නේද? අපි ගැන කතා කිරීමෙන් පැහැදිලිවම අපිට අපි ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිලාපන වගේම උපග්ගන්හන කියන මේ ඊළඟ ලක්ෂණය ඒක තමයි මේ සතිය කියන එක කුසල් අකුසල් මේකයි කියලා දැනගෙන අකුසල් දුරු කරලා කුසලයේ හිත නංවනවා. සතියේ ඊළඟ ලක්ෂණය පළවෙනි එක තමයි කුසලයේ මේකයි කියලා පෙන්눔 කරන එක. දෙවෙනි එක තමයි උපග්ගන්නත කියලා කියන්නේ කුසල අකුසල් මේකයි කියලා දැනගෙන අකුසල් යට කරලා කුසලයේ හිත නැවත නැවත යොමු කරන ස්වභාවය තමයි සතිය කියන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහිය පිහිටවා ගන්න කියලා. නිවන් දකින්න නම් සිහිය පිහිටවා ගන්න කියලා. ඔන්න බලන්න දැන් අභිධර්මානුකූලව අර්ථ දැක්වීම දන්න අයට හරි ලේසි මේ සිහිය පිහිටවා ගන්නවා කියන්නේ මොකද්ද? සිහිය පිහිටවා ගත්තොත් මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න. ඇයි? සිහිය පිහිටවා ගත්තොත් මොකද වෙන්නේ? හැම වෙලෙම අපේ හිත කුසලයේ මේකයි කියලා පෙන්වන්න කරනවා. ඒ විතරක් නෙවෙයි මේ කුසල අකුසල මේකයි කියලා දැනුම් දෙනවා. දැනුම් දීලා අකුසලයේ යට කරලා කුසලයේ හිත උපද්ද පිහිටවන්න හැම වෙලෙම සූදානම් වෙනවා. එහෙනම් සති කියන චෛතසිකය හැම වෙලෙම අපිට මිශ්‍ර වෙන විදිහට අපි තියාගත්තොත් ඒක සකස් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන එකකට යන්න එක විශාල හේතුවක් වෙනවා. හරි එහෙනම් මේ ලක්ෂණ දෙක මේ දෙකේ තියෙනවා. ඉතින් මේක පිළිබඳව අපි එතකොට හොඳින් තේරුම් ගන්න ඕන අපිට අභිධර්මයේ පිළිබඳව අපිට මේ මොකා ගැනද මේ කතා කරන්නේ කියලා නේද? කා ගැනද මේ අපි කතා කරන්නේ කියලා අපි හොඳින්ම හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරේ සතිපට්ඨානය ඒ වගේම අපි අහලා තියෙනවා සති සති සත්ත බොජ්ජංග වල තියෙනවා සති සබ්බොජ්ජංගය සති බල ඊළඟට සම්මා සතිය මේ ඔක්කොම කියන්නේ ඔන්න කියන සිහි පිළිබඳවයි හොඳයි ඊළඟට තියෙන්නේ අර අපි කතා කරලා අපිට ටිකක් ලේසි දෙයක් තියෙනවා ඒ තමයි ඊළඟ චෛතසික ධර්මය තමයි හිරි හිරි කියන්නේ දුෂ්චරිතේහි ලැජ්ජා වෙන ස්වභාවය. යම් කිසි කෙනෙක්ගේ හිරි කියන චෛතසිකය තියෙනවා නම් එයාට නරක වැඩ කරනකොට ලැජ්ජාව උපදිනවා. දැන් බලන්න අපේ සමාජයේ ඉන්නව නේද නරක වැඩ කරනකොට ලැජ්ජාව නූපදින කට්ටිය. නේද? නරක වැඩ කරනකොට ලැජ්ජාවක් උපදින්නේ නෑ. ඕ නරක වැඩක් කරලා ආ එහෙනම් දැන් නරක වැඩ කරනකොට ලැජ්ජාව උපදින ස්වභාවය ඒ කියන්නේ ඒ ඒ සිත්තරට ඒ කුසල සම්පත්තීන් මිශ්‍ර වෙන්නේ නැහැ නේද? හොඳට මුදල් නැත්තම් රස කෑම හදාගෙන කන්න බෑ. දුප්පත්. නේද? හ්ම් ගොඩක් දුප්පත් නැතිනම් පොල් සම්බෝලයි, බතුයි සම්බෝලයි, බතුයි පරිප්පුයි, දමන් බෝලයි, බතුයි පරිප්පුයි තමයි. ඒ වගේ කුසලයෙන් දුප්පත් මිනිස්සුන්ගේ සිත්වල කුසල් සිත් උපදින්නේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ව නායකයෝ කරලා. නේද? එතකොට අපි දැනගන්න ඕන නායකයෝ කරද්දී හිරි තියනවාද බලන්න. නේද? අපිටනේ පිස්සුව තියෙන්නේ මේක මොකද්ද? කවුද කොහෙන්ද කින්ද මන්ද මොනවද කිව්වේ? එහෙම්මම කවුරු හරි දක්කලා දක්කලා යවුවා. නේද? අපි අපි නැගලා ඉන්න කරත්තෙට හ්ම් නිකන් තප්පුල තප්පුල ඉන්න මේ කිසි විදියකින් පාලනය කරන්න බැරි මෝඩ හරකෙක් බැන්දොත් එහෙම පාලනයක් නැති කොහේ යනවද කියලා හොයාගන්න බෑනේ. නේද? එහෙනම් අපි කරත්තර ගොනා බැඳ ගන්නකොට දැනගන්න ඕනේ. නේද? නාසිලනුව දාලවත් අඩුම ගානේ බැඳ ගන්න. නේද? මේව මම කියන්නේ බන කියන ගමන් නිකන් නෙවෙයි. හරි දැන් මේවා ඉතා බුද්ධිමත්ව හිතන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ අපි ඔක්කොම වරද්දගෙන තියෙන්නේ. ඔක්කොම අරගෙන පිස්සු වගේ අපිට. ඒ මොකද සතිය නැහැ. හ්ම් මිනිස්සුපත් කරලා ඉස්සරහට යනකොට සතිය නැහැ. සතිය නැති හින්දා විකාරගත කියලා අපිම කන ලනුව කියන්නේ අපිම ඉස්සරහට දාලා කවුරු හරි අපිම නේද? හින්දා මේ කතා කර කර ඉතර ඉඳලා හරියන්නේ නැහැ. යමක් කරන්න යමක් කරන්න වෙයි නේද? යමක් කරන්න වෙයි නැත්නම් මේක කොහොමත්ම හරියන්නේ හොඳයි මේ ලැජ්ජාව කියන එක ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ මේ මේක හිතක දැනෙන්නේ මේකට උදාහරණයක් තියෙනවා අර උදාහරණ ටික හරි වටිනවා මම අකුසල ටික කතා කරද්දිත් ඒ උදාහරණ ගැන කතා කරා හරි කුලකාන්තාවක් වගේ කියන එක හරි කුලකාන්තාවක් කියලා කිව්වහම අපි දන්නවනේ දෙයගේ හැසිරීම දැන් විසාකා චරිතය කියලා ගත්තාම වැස්සත් තිබ්බේ නැහැ. නේද? හරිද? එතන දන්නවද එතන ප්‍රඥාවකුත් තියෙනවා කියලා? වැස්ස වැඩි වෙන්නේ නැත්තම්. වැස්ස එක ගානම නම්. හරිද? හයියෙන් දිව්වත් සාමාන්‍ය ගානට ගියත් තෙමෙන්නේ එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඇයි මෙහෙම යමක් වැටෙනවා පල්ලෙහාට. හරිද? එතකොට හයියෙන් යනවා කියන්නේ වැටෙන ටික ඔක්කොම ගාගෙන ගියා. නේද? හිමින් යනවා කියන්නේ ඒත් ඒ වගේම ප්‍රමාණයක් තමයි ස්පර්ශය හැබැයි ගොඩක් හිමින් ගියොත් ඇලියෙන් තේරෙනවා නමුත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියන එක මම මේ කියන්න උත්සාහ කරේ. ඉතින් ඒක නම් නෙවෙයි කාරණාව කුලකාන්තාවගේ ලක්ෂණයේ හින්දා නේද? ඒ සංවරකම ඒකට කියනවා සංස්කෘතිය කියලා. නේද? අපේ සිංහල රටටත් යම් සංස්කෘතියක් හැදුනේ බෞද්ධ ධර්මයෙන්ද නැද්ද? ඔව්. එතකොට මේ මේ කියන පාපේහි අකුසලේහි ලැජ්ජාව කියන දේ උපදින්න සංස්කෘතිය බලපානවා. ඒ කියන්නේ අපි සංස්කෘතිය කියන්නේ අපි එකතු වෙලා හදාගෙන තියෙන සම්මුතිය. අපිට එකතු වෙලා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා යම් සම්මුතියක් තියෙනවා. මේකයි හොඳ දේ, මේකයි නරක දේ, මේකයි හොඳ දේ, නරක දේ කියලා ඒකට කියන සංස්කෘතිය. ඒ ඒ සමාජවලට ඒ සංස්කෘතියන් තියෙන මේ විදිහට තමයි යාලා හැසිරෙන්නේ. ඒ සංස්කෘතියට පටහැනිව කවුරු හරි ගියොත් එයාට අර නිකන් ඉන්න ලැජ්ජාවක් අරින්න උපදින ගතියක් තියෙනවා. ඒතර අපිට මේ එක එක රටවල එක එක සංස්කෘතිය තිබ්බට අපිට ලැබිලා තියෙන සංස්කෘතිය අපිව ධර්මයේ තුලට රිංගවන පාපය අයින් කරන නේද? ලැජ්ජාව සහිතව ඉන්න සංස්කෘතිය. අපේ සමහර කුලකාන්තාවෝ කියාගන්න කුල නැති කාන්තාවෝ නේද? හ්ම් කාන්තා විමුක්තිය කියලා මොකද කරන්නේ? මේවා විනාශ කරන්න පටන් ගන්නවා. බටහිර රටවල තියෙන ඒවා අරගෙන ඇවිල්ලා නේද දැන් බටහිර රටවලත් පිස්සු ගතිය තියෙන මේ මිනිසුන්ට සල්ලි තියෙන ඉතින් ඉන්න ගම කරන්න දෙයක් නැහැ මේක රට ගැන හිතන්න ඒකට දෙයක් නැහැ මොකවත් නැහැ නිකන් පිස්සු ගතිය තියෙන මොනවා හරි කල්පනා කර කර ඉන්න ගම එක්කෙනෙකුට කල්පනා වෙලා පාරේ පාර මාරු වෙන තැන් වල එහෙම තියෙන සලකුණු තියෙන්නේ ඒ සලකුණු වල තියෙන්නේ පිරිමින්ගේ රූප මේ මේ කාටුන් වගේ තියෙන රූප හරිද ඒවා ඒවා පවා දෙගොල්ලගම රූප තියෙනවා. තිසුද නැද්ද? ඒ තරම්ම මේ සමතත්වයට එන්න ඕන කියලා ඒ වගේ නිකන් අර දැන් අපි දැකලා තියෙනවා නේද පාරවල තියෙන පාර මාරු වෙන තැන්වල එහෙම තියෙන ඒවා තියෙන හුඟක් ඒවා තියෙන පිරිමින්ගු රූප වලට සමාන ඒවා. ඒ කියන්නේ අර අර දැන් අර වැසිකිලි වල එහෙම තියෙනවානේ දෙපා දෙපැත්තේම රූප කාටුන් වගේ ඇඳලා. ඒතකොට අර අර තියෙන පිරිමි රූප විතරයි. එහෙම බෑ. එහෙම බෑ ස්ත්‍රී රූපත් එන්න ඕනේ. ඉතින් මේවා දැනගන්න අපේ අය මොකද කරන්නේ අපේ සංස්කෘතිය එහෙ මිනිස්සුන්ට ඒවට මොකද වෙන හිතන්න දේවල් නැහැ රටේ ප්‍රශ්න නැහැ ඛණ්ඩ වැඩි ඉන්න වැඩි නේද නාන්න වැඩි හැම එකම වැඩියෙන් තියෙනවා ඒකින්ද ඔය මොනවා මොනවා හරි හිතේට පිස්සු කර කර ඉන්න වෙලාවක් තියෙනවා ඕවා හිතන වෙලාවෙ මෙහි ආර්ථිකය වර්ධනය කරන හැටි මෙහි මිනිස්සුන්ගේ දුක් නැති කරන හැටි මෙහි නිෂ්පාදනය වැඩි කරන හැටි මේ රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න හැටි නේද කට්ටියක් අර පුරාල්ලා ඉන්නවා කට්ටියක් මෙහි මේ වගේ කෝලම් කර කර ඉන්නවා මේක බිඳුවට වැටෙනකම් කවුරක්වත් දන්නේ නැහැ. ඒකින බෞද්ධ විදිහට අපි ඒක රාශී වෙලා නිවැරදි දේ ක්‍රියාත්මක කරන්න ඒක අපේ සංස්කෘතිය කඩා ගන්න හොඳ නැහැ. අපිට උරුම වෙලා තියෙන සංස්කෘතිය මහ පුදුම සංස්කෘතියක්. ඒක තුලින් අපිව යහපත් මනුස්සයෙක් බවට පත් වෙනවා. කුලකාන්තාව කියන වචනය තුලම තියෙන අපේ සංස්කෘතිය. කුලකාන්තාව කියන වචනයෙන් නිරූපණය වෙන්නේ අපේ සංස්කෘතියද නැද්ද? හරිද? එහෙනම් ඒකට ලෑස්ති වෙන්න ඕන. හරි. ඒ සංස්කෘතිය කඩන්න ලෑස්ති වෙන්න බෑ. නේද? කාන්තා විමුක්තියට මම ඊයේත් කිව්වා අදත් කියන එක නරක නෑ කාන්තා විමුක්තිය කියලා. හදන්නේ කාන්තාවගේ විමුක්තිය කියන්නේ නිදහස. නේද? කාන්තාවේ නිදහස කියන්නේ ආ පාපයෙන් නිදහස් වෙන්න ඕනේ. නේද? නියම නිදහස කියන්නේ ඒකද නැද්ද? හ්ම් කාන්තාව විමුක්තියට කරලා දෙන්න හදන්නේ අර මොකද්ද බාර් එකට ගිහිල්ලා මේ අරක්කු ගන්න මේ තනියම තනියම ගිහිල්ලා ගන්න පුළුවන් තත්ත්වය තමයි කාන්තාව විමුක්තිය. හඳ ඔළුව නරක් වෙච්ච කාන්තාව විමුක්තියන් තියෙනවා. පරිස්සමෙන්. නේද? ඒකද අපි මේ හැම දෙයකටම ධර්මය සම්බන්ධ කරගන්න ධර්මය සම්බන්ධ කරගන්නකොට අපිට තේරෙයි මොකක්ද අපි ධර්මය තුළින් පෝෂණය වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ தත්වයන් උදා කරගත්තොත් ඇත්තටම අපේ රට මෙච්චර වටින ධර්මයක් තියෙන අපේ රට අපිට තා නිවැරදි තැනකට ගන්න පුළුවන්. ඒකින්ද මේවා තර්ක කර කර දැන් මේ මෙතනදී මම අවසාන වශයෙන් මතක් කරන අභිධර්මය කියන්නේ තර්ක කර කර තර්ක කර කර මේක අවශ්‍යද නැද්ද මේක වැඩක් තියනවද නැද්ද කියන එකට වැඩිය හොඳම දේ මොකද්ද? හදාarලා බලන්න ඕනේ මේක අවශ්‍යද නැද්ද නිකන් පිටින් ඉඳන් කියන්නේ නැතුව හදාරන්න හදාරනකොට අපිට නිකම්ම තේරෙනවා කොච්චර වටින ධර්මතාවයක්ද කියලා හොඳයි අපි කුලකාන්තාව ගැන හෙට ඊළඟ ඉරිදා කතා කරනවා එතන ඉඳලා තියෙන චෛතසිකයන් පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙන ඊළඟ ඉරිදා අභිධර්ම වැඩසටහනේදී අපි මේක බොහොම හිමින් යන්නේ හිමින් යන්නේ ලොකු පදනමක් ඇති කරගෙන ආයුධ හින්දා හිමින් යන්නේ ලොකු පදනමක් ඇති කරගෙන ආයුධ හින්දා තාමත් අවස්ථාව තියෙනවා. දැන් මේ 11 වෙනි සතිය වුණාට තාමත් අවස්ථාව තියෙනවා කෙනෙකුට හේරුකාණ චන්දේමල සාහිණාංශගේ පොත අරගෙන මේ වගේ දේශනාවක් ඉවර වෙච්ච ගම අර පොත බලන්න. එතකොට තේරෙයි මේ අමාරු නෑ අතහරින්න ඕනේ නෑ. ටිකක් අමාරු වෙන්නේ මේ ටික උනාට පස්සේ හැමදාම මුලින් කතා කරන සිත් ගැන මම කතා කරන්නේ පස්සේ චෛතසික ගැන ඉස්සරහට ගත්තේ අපි හැමෝගෙම කැමැත්ත මේ තුලට උපදවන්න ඕනේ නේද? සිත් ගැන කෙටියෙන් කතා කළා, චෛතසික ටික ගැන කියන්න ගත්තා. ඊට පස්සේ අපි ආය සිත් සටහන පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් සූදානම් වෙන්න සූදානම් වෙලා ඉන්න හැම දිනාටම උතුම් ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.